Namo Buddhaya. Teruvan Saranai. අද දවසේදීත් අපේ මේ සුපුරුදු හමුවීම ධම්සරණී සදහම් පිළිසඳර සමගින් ජීවත් වුණා ඇති දැන් බොහෝ කල විඳෙව්වා මේ විඳවීමට අපිට අවසානයේ ප්‍රතිඵලයක් තියෙනවද ඒ නිසා මට මේ ජීවිතය දැන් එපා වෙලා තියෙන්නේ දැන් ඇති ජීවත් වුණා මට මේ ජීවිතය දාලා යන්න පුළුවන් යම් විදිහකින් මට නිදහසක් හිමි කරගන්න පුළුවන් මේ ජීවිතේ නිදහස හිමි කර ගැනීම පිණිස බොහෝ දෙනෙක් Tamanගේ ජීවිතේ නැති කර ගන්න උත්සාහ කරනවා. ඒක වර්තමාන සමාජයේ බොහෝ තැන්වල කතා බහට ලක් වුණු කාරණාවක් ඒත් එක්කම අපි අහපු දැකපු පුවත් සිදුවීම් එක්ක මේ සමාජයේ මේ කාලය තුළ වාර්තා වුණු සිදුවීම් දිහා බැලුවහම බොහෝ දෙනෙක් ඒ විදිහට කල්පනා කරනවා මට මේ ජීවිතය තුළ තව ජීවත් වෙන දෙයක් නැහැ අරමුණක් නැහැ බලාපොරොත්තුවක් නැහැ මගේ සියලුම බලාපොරොත්තු සොන් වෙලා ගියා මේ විදිහට හිතලා කාන්තා පිරිමි ભેදයකින් තොරව හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය තොර කරගන්න ගොඩාක් වෙලාවට ප්‍රශ්නවලදී කටයුතු කරන අවස්ථා ඕනතරම් තියෙනවා. අපි අද දවසේ හිතුවා දම්සරණේ සදහම් පිළිසඳර මේ සියදිවි නසා ගැනීම කියන කරණාව පිළිබඳව කතා කරන්න ඕන කියලා. ඒ විදිහට Taman හොයාගෙන යන නිදහස සතුට සැනසීම හිමි කරගන්නට හැකියාවක් තියනවාද ජීවිතයේ අකාලයේ නැති කර ගැනීම තොර කර ගැනීම තුලින් කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට සිටිනවා. අපේ පින්වත් මෑණියන් වහන්සේ ප්‍රථමයෙන්ම අපේ පින්වත් මෑණියන් වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ. නමෝ බුද්දාය. පින්වත් මෑණියන් වහන්සේ මේ කතා බහ ආරම්භ කරන්න හේතුව දැන් මේක කාන්තා පිරිමි ભેදයකින් තොරව කාලීන ගැටලුවක්, කාලීන ප්‍රශ්නයක්. අපි කාන්තාවන්ගේ පාර්ශවයෙන් හැමදාමත් ධම්සරණී සදහම් පිළිසඳර වෙන් වෙන්නේ කතා බහට ලක් කරන්න. එතකොට පිනත් මැනින්හන්ස අපි කාන්තාවගේ පැත්තෙන් මේ කතා බහ අරගෙන යමු. පිනත් මැනින්ස මොන වගේ හේතු කාරණා නිසාද බොහෝ දෙනෙක් වර්තමාන සමාජය තුළ මේ සිය දිවි නැසා ගැනීම කියන කාරණාවට පෙළඹිලා ඉන්නේ. අපි එතනින්ම පිළිසඳර ආරම්භ කරමු. පරම පූජනීය මගේ ගුරු දේවෝත්තම පිනත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ ගෞරවාදර නමස්කාරය වේවා. ඇත්තටම කියනවා නම් අද කාන්තාවෝ කියලා පිරිමි කියලා ભેදයක් නැහැ. සියදී නසා ගන්න ප්‍රවණතාවය එන්නින් වැඩි වෙනවා. වැඩි වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේක සමහර ඉස්කෝල් ළමයි සියදී නසා ගන්නවා. එතකොට එයාලගේ රාමු තුල ගත්තොත් ඒ අයට ලොකුම අභියෝගය වෙන්නේ විභාගයක් පාස් වෙන එක. එතන ඒ අය සලකනවා එයා ඒ ලෙවල් ෆේල් වුණා නම් ඒක මහා පරාජයක් කියලා. එයා හිතනවා මම ඒ ලෙවල් ෆේල් මට ඉස්සරහට නාග යන්නේ මට ජීවත් වෙලා දන්නේ මගේ දිමාපියෝ මට වියදම් කරා මගේ නෑදෑයෝ මම ඉරිසත් බලාගෙන ඉන්න ප්‍රතිඵල බලා ඉන්නවා මට දැන් සමාජයට මුහුණ දෙන්න බෑ හේතුව විභාගය අසමත් සියදිවි නසා ගන්නවා ඊට තවත් අය ඉන්නවා ඊට වඩා ටිකක් ලොකු මහත්ලා හිතමු අපි විශ්වවිද්‍යාලයට යනවා කියලා එහෙම නැත්නම් රැකියාවකට යනවා කියලා හිතන්න. ඔන්න ඒ තරුණියක් මම තරුණියක්ගේ පැත්තෙන් කතා කරොත් මොන හරි කරදරයක් වෙනවා. ඊටසේ හිතනවා දැන් මට විවාහ ජීවිතේ මගේ අසාර්ථක වෙයි. මගේ අම්මට මගේ තාත්තට මට මුණ දෙන්න බැරි වෙයි. මගේ ඥාතීන්ට මට මුණ දෙන්න බැරි වෙයි. මට හොඳ කසාදයක් කරගන්න බැරි වෙයි. ප්‍රශ්න ඒ ප්‍රශ්න උත්තරේ හැටියට සිය දින අහගන්නවා. උත්තරේ. එතන කෙනෙක් විවාහය කියලා හිතමු. විවාහ වෙනවා විවාහ වුණායින් පස්සේ එක දිගට ස්වාමියාගේ විඳවන්න සිද්ධ වෙනවා. ඒකට සමහර වෙලාවට සංසාරී කර්මානුරූප බලපෑම් තියනවා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපිට විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. එයා හිතනවා එහෙනම් මට මෙයත් එක්ක දිගට ජීවත් වුණොත් මට මේ මේ දුක දිගින් දිගටම දිගින් දිගටම විඳින්න වෙනවා. මම පිළිතුරු හැටියට සීදින සා ගන්නවා. ඊට පස්සේ තවත් යත්තොත් එහෙම අපිට අහන්න ලැබුණා මම හිතන්නේ මේක නම් එච්චර මේ සමාජ විරුද්ධව කතා කරන්නේ නැතුව ඇති සමහර ගෑනු ළමයි තරුණ දියණිවරු පුරුදුලා ඉන බ්‍රහ්මචාරී වින්ද බඹසර රකින්න. ඒතර එයාලගේ අරමුණක් තියෙනවා මම විවාහ වෙනකම් බඹසර රකින්නේ නැහැ. අද සාමාන්‍යයෙන් අවුරුදු 19 20 ගෑනු ළමයෙකුට දියණියකට පිරිමි ළමෙක් නැහැ කිව්වහම මේක නිකන් ලෝකේ 아무තු එහෙම බලන දෙයක්. එහෙම. ඒතර මෙයාට චෝදනා කරනවා. අසුපොටුම කීප දෙනෙක් ආව හින්දා මේ දන්නේ චෝදනා කරනවා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් මානසික ප්‍රශ්නයක් බලන්න අපි හැමෝටම පිරිමි ළමයි ඉන්නවා. එතකොට ඔයාගේ හිත මෙහෙම පැටලෙන්නේ නැහැ කියන්නේ එක්කෝ ඔයාගේ මානසික ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඔක හෝමෝන් ප්‍රශ්නයක්. ඔක මොකක් හරි ප්‍රශ්නයක් කියලා මෙයා එක දිගට මේක කියලා කියලා කියලා කියලා වටනවා. ඒතර මේ දුව හිතනවා ඇත්ත තමයි මේ හැමෝටම එහෙම නෑ මං විතරක් වෙනස්. මෙයාට මේක ධර්මානුකූල විග්‍රහ කරගන්න බෑ මොකද අර එක දිගට පීඩා වෙනකොට හිත කුසලෙ පිටින ගතිය අඩු වෙනවනේ. එහෙම. නේ? එක දිගට පීඩා වෙනකොට හිත කුසලයට එන්න නම් එයාගේ හිතේ බලවත් කුසල ශක්තියක් තියෙන්න ඕනේ. ඒතර වර්තමානයේ මං හිතන්නේ මනුස්ස හිතක බලවත් කුසල ශක්තිය කියන එක නෑ. ඒ යුගය ඉවර වුණා. ඒතර ඒ අය සීදීනසා ගන්න හිතලා තියෙනවා. බඹසරට චෝදනා ඇවිල්ලා. ඉතින් ඊළඟට දෙමව්පියෝ මේ තරුණ ළමයි පැටලෙනවා ගැලපෙන්නේ නැති පිරිවි ළමයි එක්ක. ඒතකොට මේ අම්මලා සිහි කරනවා තාත්තලා සිහි කරනවා මම විඳ දුක. මේ දරුවා හදන්නට විඳ දුක. මම මෙහෙම නිදිවැරුවා, මෙහෙම කැව්වා, මෙහෙම පෙව්වා, මෙහෙම හම්බ කරා. දැන් මට මට ඕන විදිහට මේ දරුවා ඉන්නේ නැහැ මේ පැටලෙන්න යනවා. මට ජීවත් වෙලා වැඩක් නැත. මොකද මගේ ජීවිතේ දරුවයි. මෙයා මෙහෙම නොමග යනවා නම් මට ජීවත් වෙලා වැඩක් නැත. ඔන්න එයත් උත්තරයට හොයනවා සීදිනසා ගැනීම. එකකින් උත්තරේ හොයනවා. සමහර වෙලාවට ටිරේෂා මේ දරුවෝ මහාන වෙන්න හනවා. මහාන වෙන්න හපුවම ඒ අම්මල තාත්තලා ධර්මය අහලා නැත්තම් කලබල වෙලා දරුවා නවත්ත ගන්න ඕනකමට එයාලා බෝතලයක් වහ බෝතලයක් අතේ තියනවා මං සීදී නසා ගන්නවා කියලා. ඒ වෙලාවට ගොඩාක් අසරණ වෙනවා. ගොඩාක් අසරණ එක එක රාමු වලින් සීදී නසා ගන්න කල්පනා කරනවා එක එක රාමු වලින්. එතකොට එයාට තේරෙන්නේ මේ මම සීදී නසාගත්තොත් ඒකෙන් පාඩුව වෙන්නේ මට කියලා. මට කියලා තේරෙන්නේ උත්තරේ වහ බෝතලයක තියෙනවා කියලා හිතනවා. ඇසිඩ් බෝතලයක තියෙනවා කියලා හිතනවා. එනතකොට කෝච්චියට පැනීමෙන් මට උත්තරයක් තියෙනවායි කියලා හිතනවා. බස් එකකට පැනීමෙන් මට උත්තරයක් තියෙනවායි කියලා හිතනවා. ගවට බිල්ලි වැල දාගෙන මට උත්තරයක් තියෙනවායි කියලා හිතනවා. ඉතින් මේ ඉක්මන් වෙලා Tamanට ලැබිච්ච කලාතුරකින් ලැබිච්ච මේ මනුස්ස ජීවිතයට හානි කරගන්නවා. ඒ තරම් අපරාධයක් තවත් නැහැ. පුංචි කරුණක් නිසා. ඔබට පැහැදිලි වෙන්නට ඇති. දැන් මේ මේ කියන්නා වූ කරණා ඔස්සේ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තොර කරගන්නට උත්සාහ කරනවා. ගොඩාක් වෙලාවට අර තමන් අපේක්ෂා කරන දේ නොලැබීම නිසාවෙන්. පිනත් මෙන්නස තමන් කැමති දේ තමන් බොහොම කැමැත්තෙන් ඉන්න හැබැයි ඒ දේ තමන්ට ලැබෙන්නේ. ඒක ප්‍රේම සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එතනින් එහාට ගියාම තව තව යම් යම් උකාරණා වෙන්න පුළුවන්. දීපල ඉඩම් මාරව මේ මේ වගේ දේවල් එක්කත් බොහෝ දෙනෙක් සිල් දිනස ගන්න. එතනින් එහාට ගියාම ආවේගශීලීත්වය පාලනය. මම එයාට හොඳ පාඩමක් උගන්වන්නම්. මම ඒක නිසා සිල් දිනස ගන්න ඕනේ. මෙන්න මෙහෙම හිතලත් ගොඩාක් අය කටයුතු කරන. දැන් තරුණ පරම්පරාව ගොඩාක් වෙලාවට යන්නේ එහෙම තැනක. මං අම්මට පාඩමක් උගන්වන්නම්. මං තාත්තට පාඩමක් උගන්වන්න. ඒගොල්ලන්ට තේරෙයි මන් කරන්න තියුණාම එහෙම නැත්නම් ගුරුවරයෙකුට උපදෙසක් දෙන්න බැරි වෙලා තියෙන වර්තමාන වෙනකොට සිසුවෙක්ට සිසුවියක්ට උපදෙසක් දුන්නාද එයා හිතන්නේ තමන්ගේ ජීවිතය එතනින් ඉවරයි මේ දෙමාපියන්ට මේක කියලා දැන් ලොකු ප්‍රශ්නයක් ඇති කර. ඊට කලින් මම මගේ ජීවිතේට උත්තරයක් හොයන්න ඕනි කියලා. මෙයයි ආයෙත් පැටලෙන්නේ යන්නේ ප්‍රශ්නයක. පින්නත් මන්වහන්ස දැන් හදිස්සි තීරණයක් ගන්නකොට ෂණික තීරණයක් අරගෙන කෝප වෙලා ආවේගශීලීව උත්තර හොයන්න පුළුවන් අපේ ප්‍රශ්නවලට. ඒ ආවේගශීලී වෙලා කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි සීදිවින අහගන්න හිතනවනම් නැත්නම් අම්මෙක්ව තාත්තෙක් ඒවා සීදිවින අසහගන්න හිතනවනම් ඒ මොහොතේ චුට්ටක් ඉවසලා හිටියනම් හරි මොකද සීදිවින අසහගන්න ඕනෑ කියන සිතුවිල්ල මේ ජීවිතේ වැඩක් නෑ මට දැන් එපා වෙලා කියන සිතුවිල්ල නාපු කෙනෙක් නැති වෙති නොයෙකු සිද්ධි මුල් කරගෙන ඒතර ඒ මොහොතේ ඒ ආවේගිට ඉඩ දුන්නොත් එහෙම එයාට කල්ප ගානකට වැරදෙනවා ටිරේෂා. දැන් ගොඩක් වෙලාවට තරුණ දියණිවරු ওই ප්‍රේම සම්බන්ධතාවල පැටලුණායින් පස්සේ ඒ පිරිමි ළමයා වෙන ගෑල් ළමයෙක් යාළුනොත් මම එයාට රිද්දන්න මැරෙනවා කියලා හිතනවා. එහෙම. රිදෙන්නේ එයාට වඩා Tamanටයි. දැන් මෙහෙම හිතමු ඒ පිරිමි ළමයාට ඒ රිදවිල්ලේ වේදනාව දැනෙන්නේ මනුස්ස ජීවිතේ තියෙනකම්. මනුස්ස ජීවිතය අවශ්‍ය බොහොම චුට්ටයි. එහෙම. හැබැයි Taman සියදිවි හානි කරගෙන Taman ඒ Tamanට පාඩු කරගත්තොත් Tamanට සංසාරී කල්ප ගාණක් විඳවන්න වෙනවා. එතකොට වැඩියෙන් රිදෙන්නේ Tamanටයි. එහින්දා ඒ සියදින් නසා ගන්න හිතෙනවා කියන එකත් එක්ක ආවේගي ආවහම Tamanට Taman නවත්ත ගන්න බෑ. Tamanට Taman නවත්ත ගන්න බෑ. තව පැත්තක් තියෙනවා සියදින් නසා ගන්න හිතෙන ටිරේෂා මේ හිතට බලපෑම් දෙනව නොපෙන්න පැත්තේ. නොපෙන්න පැත්තේ. ඒක සමහරට සංසාරේ සමහර අය ඉන්න පුළුවන් මම ඔබ මරනවා මරනවා කියලා පතාගෙන ඉන්න. අපිට තේරෙන්නේ. අපිට තාත්තා කෙනෙක් හම් වුණා. ඒ පින්න තාත්තා දවසක් කියනවා මට වාහනේ පදවගෙන යන්න බෑ කියනවා. පල්ලම දකින්නකොට මගේ හිතට සිතවිල්ලක් එනවා මම වාහනේ පල්ලමට කපන්න ඕන. වාහනේ පල්ලමට කපන්න ඕන. ඉතින් කවදාවත් එයා ඒක නුවණින් කල්පනා කරලා ගන්න තීරණයක් නෙවෙයි. කිසිසේත් කෙනෙක් කැමති නැහැ තමන්ගේ වාහනේ පල්ලමකට පදලා මෙහිම් බැරෙන්න කැමති නැහනේ. එයා කියන එක මම නෙවෙයි හිතන්නේ කියනවා. මම නෙවෙයි හිතන්නේ කියනවා. එයා උත්තරය බලාපොරොත්තු වෙන ආවේ. අපි කිව්වා තාත්තේ පිරිච්ච යන්න වරන්න. තාත්තා වාහනේ නැග්ග මොහොතේ ඉඳලා පිරිච්චිය කියන්න. මේ තමන්ගේ ජීවිතයට හානි කරගන්න ඕන කියලා මෙහෙම සිතුවිල්ලක් එන්නේ ඇයි කියලා දෙමන්න ওই පසුබිම අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා පුරුදු වුණා රතන පිටිත කියන්නේ. දැන් වාහනේ යනවා රතන පිරිත කිය කියා. පල්ලම් හම්බ අර සිතුවිල්ල එන්නේ පල්ලම් හම්බ වෙනවා පල්ලමට කපන්න ඕනේ කියන අර ආව සිතුවිල්ල එන්නේ බලපුවම එතන ඒ Tamanට ජීවිතේ හානි කරගන්න ඕනේ කියන සිතුවිල්ල දෙන්නේ නොපෙන්න පැත්තකින්. ඒව අපිට පේන්නේ ඒ වගේ දේවල් වලදී අපිට සහනයක් තියෙන්නේ පිරිතකින් ධර්මයකින් විතරයි ටිරේෂ. හැබැයි මට ඒ සිද්ධිය මුල් කරගෙන කියන්න තියෙන්නේ කාගේ හරි හිතකට මෙහෙම සිතුවිල්ලක් එනවා නම් බුද්ධිමත් කෙනෙකු විවෘත වුණා නම් හොඳයි. ඒකට පින්නදවස මේ ආවේගශීලීත්වය එතනින් එහාට ගියාම ශනික තීරණ ගැනීම හරි ඉක්මනට මේ මේ විසඳුමක් හොයාගෙන මේ බලාපොරොත්තු වෙන මේ දේ කරගන්න උත්සාහ කරන. එහෙම කෙනෙකුට තවත් විදිහකින් උපදෙසක් අපි දෙන්න පුළුවන්. දැන් මෙහෙම සිද්ධිය මම ඔකට හොඳ විස්තරයක් කියන අපේ ගුරුදේවයන් වහන්සේ මේ ධර්මදේශනාවකදී කිව්ව එක. දවසක් අම්මා කෙනෙක් කතා කරාලු කෝල් එකක් දෙනවා අසපුවට. හාමුදුරනේ මට ඔබ වහන්සේට කතා කරන්න ඕන කිව්වලු. ඊට පස්සේ ඇයි කියලා අහපුවම කළා මට මේ දැන් සිය දින සා ගන්න හිතෙනවා. ඊට පස්සේ අපේ ගුරුදේවයන් වහන්සේ කිව්වලු මේ පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න අම්මා මොකද දැන් දාන්නේ වෙලාව. දැන් දාන්නේ වෙලාව මම දාන්නට වඩින්න මං ආයි දාන්නට වැඩලා කෝල් එකක් ගන්නම් කිව්වලු. දැන් එහෙම කියලා උන්වහන්සේ දාන්නට වැඩම කරා. ඊට පස්සේ ආපහු කතා කරලා බලනකොට කොහොමද අම්මා ආ ඒක ඒක දැන් හරි කිව්වලු. ඒක ගියා කිව්වලු. ඒ මොහොතේ දැන් දානි වේලාව කියලා කියන සාමාන්‍යයෙන් අසුපුවක පැය භාගයක් පැයක් ඊයතරේ කාලය. එතකොට ඒ අතරේ වෙනස් වෙනවා හිත. අර මොහොතේ අර අම්මා ඉක්මන් වුණා නම් ඒ අම්මා මේ විද්දී ජීවතුන් අතරේ නෑ. මම ඒ සිද්ධිය අහද්දි මට හරි සතුටු වුණා අපේ ගුරු දේවත්වයන් වහන්සේ කොච්චර ස්ථානෝචිත ප්‍රඥාවකින් උත්තර දෙන්න දන්නවද කියලා. එහෙනම් හොඳට තේරෙනවා කෙනෙක් ආවේගශීලී වෙලා මට සීදී නසා ගන්න ඕනේ කියලා තව කෙනෙකුට කිව්වෙන් පස්සේ එයා කලබල වුණොත් ඉවරයි. එතන දරුවෙක් කියනවා කියලා සීදී නසා ගන්න ඕනේ කියලා. එයා කල අම්මා කලබල වුණොත් ඉවරයි. අම්මා සංසුන් වෙන්න ඕන. අනිත් පැත්තෙන් සංසුන් වෙලා ආවේගශීලී වෙන කෙනා මීසරි. අර නිදහස් මානසිකත්වයට ගේන්න ඕනේ. සමහරට ඒක කරන් ටිකක් වෙලා යයි. සමහරලාට සියදී නසා ගන්න ඕනේ කියලා දැන් කෙනෙක් આવත් අපි අසපුකට අපි බන කියන්න ගත්තොත් ඒ මොහොතේ ආයෙක අහන්නේ නැහැ. අපි කිව්වොත් ඉපාදුව මැරෙන්න මේ ජීවිතේ බොහොම දුර්ලභ එකක්. මනුස්ස ජීවිතය අපිට කාලෙකින් පස්සේ හම්බුනේ කමන්නේ කියනවා. දෙයට ප්‍රශ්නේ ලොකු ඊට වඩා. එහෙම. එතකොට ඊට වඩා මට තේරෙන්නේ ත්‍රිදේශ හොඳයි. එයා හිතේ හිර කරන යම්කිසි පීඩාවක් විඳිනවා නම් ආන්ගේ හිතේ හිර කරන පීඩාව නිදහස් කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. කඳුළු හලහලා එයාගේ ප්‍රශ්නේ කියයි. කඳුළු හලහලා එයාගේ ප්‍රශ්නේ කියයි. අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. මේ ඇහුම්කන් දෙනවා කියන එක කරුණාවෙන් කරන්න ඕන එකක්. ඇහුම්කන් දෙනවා. ඊට පස්සේ ඔක්කොම කියලා සමහර අය කියන්නේ අම්මලා එනවා සීදි නසා ගන්න හිතාගෙන එනවා. වෙල්ලා ආ ඉතින් එහෙම හිතුණාද කියලා පොඩ්ඩක් ඉනවුනේ පස්සේ ආම්මා සීදි නසා ගන්න හිතනද අපි වෙලාවට මෙහෙම ආවේ න වාඩි වෙන්නකෝ මොකද්ද විස්තරය කියලා හැවෙන් පස්සේ විස්තරයම කියලා ඕක තමයි හිතුනේ කියනවා. එයාටම තේරෙනවා අන්තිමට විස්තරය කියාගෙන යනකොට ඒක පුංචි එකක් කියලා. ආ දැන් ඔක්කොටම කලින් අපි එහෙනම් අද අදට ගෙදර යමුකෝ කිව්වොත් ගෙදර යන්න ලෑස්ති. අර ආවේගශීලී මොහොත සංසිඳවන්න දක්ෂ නම් ඒ වෙලාවට ප්‍රතිකර්මයක් හොදා ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් එයාට ධර්මය කියන්න. ධර්මය කියලා මානුෂ ජීවිතයක වටිනාකම ගැන කියා දීලා මේ ජීවිතේ විනාශ කරන්න එපා කියලා අවවාද කළා පස්සේ අනගා සිටවන්න පුළුවන්. මම හිතන්නේ ඉස්ලාම් කරන්න ඕනේ එහුම්කන් දෙන එක. හොඳයි. තවත් කෙනෙකුට ඒ විදිහට මේ සිතුවිල්ලක් පහළ වෙලා යම් විදිහකින් කිව්ව දැන් එහෙම සිදුවීම් වාර්තා වුණා පහුගිය කාලේදී සමහරක් දරුවෝ සීදීනසා ගත්තේ මේ යාළුවට කතා කරලා. එහෙම නැත්නම් කෙටි පණිවිඩයක් යොමු කරලා. එහෙම නැත්නම් පටිගත කරලා. මේ මේ වගේ මේ යම් විදිහකින් පුංචි පුංචි තැන්වල මේ ඉඟි දීලා තියෙනවා. මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන සමහරක් වෙලාවට සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරන කෙනෙක් නම් එයා ඒක කලින් ඒ සමාජ ජාල වෙබ් අඩවි Facebook නේ අපි වැඩිපුරම කතා බහ කරන්නේ. එතකොට Facebook එක ඇතුලේ එයාගේ account එක එයා කලින් දාලා තියෙනවා මේ මට දැන් මැරෙන්න හිතලා තියෙන එහෙම නැත්නම් මම දැන් මැරෙනවා මේ වගේ පුංචි පුංචි දේවල් දාලා තිනවා. ඒ වගේ අවස්ථාවලදී බොහෝ දෙනෙක් අපි දැකලා තිනවා බොහොම මේ දාර්ශනික පිළිතුරු ලබා දීලා තිනවා. හැබැයි අර පින්වත් මෑණන් වහන්සේ කිව්වා වගේ ඒ ක්‍රමවේදය බොහොම සාර්ථකයි කියලා සමීපව ඇසුරු කරලා ඒ කෙනාගේ තියෙන ගැටලුව මොකක්ද ප්‍රශ්නය මොකක්ද කියන තැන ඉඳගෙන අර කාරුණිකව ඒක අහගෙන ඉන්න එක ඇතුලේ Tamanගේ අර තියෙන පීඩනය පිට කරගන්න හොඳ අවස්ථාවක් ඒ කෙනාට ලැබෙනවා කියන විශ්වාස කරන පින මැනින්වස දැන් මේ අපි ජීවිතවලට ප්‍රශ්න නෝ ඉපදිච්ච දවස් ඉඳලම අපිට තියෙන ජීවිතේ ප්‍රශ්නනේ පින්නත් වෙනස. ඒක මරණය තාක්ම එලෙසමයි. ඒතර පින්නත් වෙනස මෙහෙම ජීවිතේට ප්‍රශ්න එනකොට අපි ඇයි මේ අපේ ජීවිතෙන් පලා යන්නේ නැතුව මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ කියලා කියන්නේ. ඇයි මේ තරම් අපි හැමතිස්සම කතා කරන වචනයක් මේ ජීවිතය දුර්ලභයි කියන කාරණාව. කොහොමද මේ ජීවිතය දුර්ලභ වෙන්නේ? ඇයි අපි මේ තරම් ප්‍රශ්න ඉවසාගෙන මේ ජීවිතය තුළ ජීවත් වෙන්න ඕනේ? තිරේෂා අපිට මේ ලෝකයේ මිනිස්සුયો බැලු බැලු පැත්තේ පෙවුනට දැන් මේ ඉන්න මිනිස්සු මැරිලා ආපහු එයාලා උපදින්නේ කොහෙද කියලා කල්පනා කරොත් මේ මහා පොළොව වගේ මිනිස්සු ප්‍රමාණයක් පහළට යනවා, නිරයට යනවා, තිරිසන් ලෝකෙට යනවා, പ്രേත ලෝකෙට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නියසිලට ගත්ත පස්චුට්ට වගේ පුංචි ප්‍රමාණයක් මිනිස්සු අතරට එනවා. මේ මනුෂ්‍යත්වය කියලා කියන්නේ මේ සංසාරයේ අපි ගෙවාගෙන යද්දී අතිශයින්ම දුර්ලභ එකක්. ඉතින් අපි මිනිස්සෙක් වුණා වාසනාවට. මිනිස්සෙක් වුණා. ඉතින් ඒ වගේ කාලෙකින් ලැබිච්ච මනුෂ ජීවිතය තව කෙනෙක්ගේ පොඩි රිදවිල්ලක් හින්දා නැති කරගන්නවා කියලා කියන්නේ අපරාධේ. සමහරලාට කරදර එක පිට එක පිට එක පිට එන්න පුළුවන්. හැබැයි සීදි නසා ගන්න හිතෙන වාර ගන්නත් අනන්ත වෙන්න පුළුවන්. ඒ මොහොතේ ඉවසලා ඉවසලා ඉවසලා හිටියොත් තමන්ගේ ජීවිතේට මණිකක් වගේ වටින ධර්මයේ හම්බ වෙන අවස්ථාව කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. මම පොඩි සිද්ධියක් ගැන වර්තමානයේ පටාචාරාවක් ගැන අපිට අහන්න ලැබුණා. ඒ පින්වත් අම්මා අපේ අසපුවකට ඇවිල්ලා තිබ්බා. පින්වත් මෑණියන් වහන්සේලාත් එක්ක ඒ අම්මා ජීවිත කතාව කියලා තිබ්බා. ඔය කොටි ත්‍රස්තවාදී තියෙන කාලේ කොටි ගහනවලු ගෙදෙට්ට. ඒ පැත්තට පලාතට කොටි ගහලා මේ අම්මගේ ගෙදෙට්ටත් කොටි ගහලා ඒ අම්මා ඇඳ යටට රිංගලා. එතකොට දරුවා අම්මේ අම්මේ කියනවලු. අම්මා දරුවා තුරුළු කරගත්තාම දරුවගේ බඩවැල් අම්මට අහු වෙනවා. කොන්දේ මස්සදිලි අම්මට අහු වෙනවා වෙඩි තියලා. එතකොට මේ ළමයා තුරුළු කරගෙන ඉන්නකොටම පුතා ගෙහි ගෙහි මැරුණා කියනවා තමන්ගේ තුරුලේ. ඊට පස්සේ සිරියා සිරියා කියලා කතා කරනවලු මහත්තයා. එතන මහත්තයා ගිහිල්ලා වැළඳ ගත්තලු. වැළඳ ගත්තාම මහත්තයාගේ කොන්දේ අර එල්ලෙන මස්සදිලි මේ අම්මගේ අතට අහු වෙනවලු. මහත්තයා තුරුළු කරගෙන ඉන්නේද්දිම මැරුණා කියනවා. තමන්ගේ තුරුලි පුතත් මැරුණා, මහත්තයත් මැරුණා. කෑ ගහගෙන මේ අම්මා එළියට පලාගෙන යනකොට මේ කොටි ඇවිල්ලා මේ අම්මා අල්ලගෙන පිටේ LTT කියලා ගහලා තියෙනවා. අදටත් ඒ පාර තියෙනවා පිටේ. මේ අම්මා. ඊට පස්සේ පලා ගිහිල්ලා පොඩි දුවයි පුතයි ඉතුරුනා කිව්වා. පොඩි දුවගේ ගෙදර ගිහිල්ලා නැවතුණා කිව්වා පොඩි දුව පිළිකාවක් හැදලා මැරුණා කිව්වා. පුතාගේ ගෙදර ගිහිල්ලා නැවතුණා කිව්වා පුතාට හදවත් රෝගයක් ආවලා ඇඳට වැටුණා කිව්වා. ඊට පස්සේ නංගිය ගෙදර නැවතිලා හිටියා කිව්වා එයාටත් කරදර වුණා කිව්වා. ඊට පස්සේ මල්ලිය ගෙදර නැවතිලා හිටියා කිව්වා එතනත් කරදර වෙන්න ගත්තා කිව්වා. එතකොට දැන් කෙනෙකුට හිතනවා නෙමෙයි මං හින්දා මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් මේ අම්මට අනන්තවත් හිතුණා කිව්වා මොකද්ද මේ මගේ ජීවිතේට එන්නේ මොකද්ද වෙන්නේ මට ජීවත් වෙලා වැඩක් නැහැ. මම ජීවත් වෙනවා කියලා කියන අනුන්ට බරක්. මම මැරුණොත් කාටත් සුවයි කියලා කණේරුවට ටිකක් අරගෙන දුවගේ සොහොන උඩට වෙලා මේක කාලා මම මැරෙනවා කියලා හිතාන කණේරුවට ටික ඔතාගෙන පාර යනවා. මේ අම්මා. යනකොට ට්‍රැක්ටරයක නැගලා මහමෙවුනා භාවනා සුපුකට පිරිසක් දානේ අරගෙන යන උපාසකම්මලා. මේ අම්මල කිව්වලු යන් යන් අසපුවට. ඊට පස්සේ ගොල්ලෝ අනේ මට පිරුවට නෑනේ කිව්වලු සුදු පාටට. ඒත් කමන්නේ නැගගම කිව්වලු සුදු පාට ඕනේ නෑ කිව්වලු අසපු යන්න. මේ අම්මා නැගගත්තා කියනවා. නැගලා ගිහිල්ලා දානේ පූජා කරලා සාමින්හස ධර්මදේශනාව කරන්න වාඩි වුණායින් පස්සේ කියන අනුමෝදනා වනේ කියනවලු ඉපදීම දුකයි. ඉපදුණු අයට දුක එනවා. අනේක ප්‍රකාර දුක් එනවා. ජීවිතේ හැටි කොහොම තමයි. ගෙවාගෙනව සංසාරේ ඊට වඩා ගොඩාක් දුක් විඳලා තියෙනවා. ඊට වඩා ගොඩාක් කඳුළු හලලා තියෙනවා. සතර මහා සාගරයේ ජලය පරත්තන්න කඳුළු හලලා තියෙනවා. මේ සංසාරේ එහෙම එකක්. කටුක කර්කශ වේදනා පීඩන තාරණ විඳලා තියෙනවා. මේ සංසාරින් නිදහසෙන්න බුද්ධ ශාසනය හම්බ වෙච්චලා පින් කරගන්න ඕනේ. ධර්ම හැසිරෙන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන කී කියා සාමිනාසෙ බණට කියනකොට මියාම ඇස් වලින් කඳුළු කඩා හැරුණා කිව්වා. අවුරුදු ගානක් මහ දුක්ගින්නක් හිතේ තියාගෙන මැරෙන්න ගිය එක්කෙනා හිතවලු මම ජීවත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ පිහිට මට අරගන්න මං ජීවත් වෙනවා. මේ දහම් පද ටික තව තව අහගන්න මං ජීවත් වෙනවා. එදා ඉඳලා අසපු යනවලු. ගෙයින් ගෙට ගිහිල්ලා මොනව හරි හොයාගෙන කනවා කියනවා. කීයක් හරි හොයාගෙන සෑයක් හදනකොට කඩලා පූජා කරගන්නවා කියනවා. සෑමලු බොමලු අමදලා පින් කරගන්නවා කිව්වා. සංඝරත්නයට පුළුවන් හැටියට දන් හැදලා බෙදලා පින් කරගන්නවා කිව්වා. එදා මම කණේරුවට ටික කාලා මැරුණා නම් මෑණියන් වහන්සේ මගේ ජීවිතය අද මේ පින්කඳ නැහැ කිව්වා. දැන් මං හොඳට දන්නවා මම මේ ධර්මයේ හැසිරෙන හැටියට පරලෝ ජීවිතේ මට මෙහෙම දුකක් නැහැ කිව්වා. ඒ හින්දා ටිරේෂ අපේ ජීවිතේට මේ රත්නත්‍රි හමු වෙනවා කියන්නේ මහා මාණික්කයක් හම්බ වුණා වගේ එච්චර වටින මැණිකක් නැහැ. ඒ උතුම් ධර්මයක් අහන්න දහමක හැසිරෙන්න වෙලාව ලැබෙන වෙලාව කොයි මොහොතද කියන්න බෑ. ජීවිතේ නසා ගන්න හොඳ නැහැ. මේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනවා. එහෙමයි. ගෞතම බුදුසසුන ජීවමානව පවතින මෙවන් කාලයක උපත ලැබීමම මොනතරම් දුර්ලභ කාරණාවක්ද මොනතරම් වාග්යක්ද ඇත්තටම අර මේ හැමතිස්සෙම මම කියන කාරණාවක් තියෙනවා තමයි මේ අපි රත්තරන් කන්දක් උඩ වාඩි වෙලා ඉන්නේ. ඒ රත්තරන් කන්දේ තියෙන අගය ගැන අපි තවමත් හරි හැටි දන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් අපිට මේ ධර්මයේ තුල පිහිට පිළිසරණ සනාතන රැකවරණය ලබා ගන්නට පුළුවන්. වහවහ අප්‍රමාදීව කටයුතු කිරීමම තමයි වැදගත් වෙන්නේ. අපි මේ අද දවසේදී කතා බහ කරමින් ඉන්නේ සියදිවි නසා ගැනීම කියන කාරණාව පිළිබඳව. මේක කොයිතරම් බරපතල කාරණාවක්ද කියලා අපිට හිතිච්ච නැති වුණාට එහෙම බරපතල තත්වයක් මේ කාරණාව ඇතුලේ තියෙනවා. ඒක අපිට මේ ආවේගශීලීත්වයත් එක්ක එහෙම නැත්නම් සමහරක් වෙලාවට අපිට දරා ගන්න බැරි වේදනාවක් දෙනුනහම අපිට ඒකේ තරම් දැනෙන්නේ නැහැ. නමුත් මේ තුල යම් අනතුරක් තියෙනවා. ඒක මෙලොවට වගේම පරලොවටත් එසේමයි. පිනොත් මෑණියන් වහන්සේ මේකේ තියෙන අනතුරු සහගත ස්වභාවය පිළිබඳවත් අපි පහදා දෙමු. දැන් අපි කියනවා මේක දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් කියලා. මේක දුර්ලභ කියන කාරණාව ඇතුළේම යම් විදියකින් අපිට තේරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා. නමුත් අපිට ඒක වැටහෙන්නේ නැහැ. පිනොත් මැන්නවංශ අපි මෙලවත් පරලවත් තියෙන අනතුරු පිළිබඳව පහදා දෙමු කෙනෙක් සියදිවින අසාගත්තොත්. එහෙනම් ටිකේෂ මම මෙහෙම ඉතින් කල්පනා කරමු අපි ඉස්සෙල්ලාම පරලෝ පැත්ත තියමු මෙලව. එහෙමයි. ගොඩක් අය මෙලොවට වෙන හානිනේ හිතන්න කැමති. එහෙමයි. සියදී නසාගත්ත පවුලක අම්මේ සියදී නසාගත්තා නම් දුවෙක් විවාහය කරගන්න කොහොමද? වචන හඬ වෙන්නේ නැද්ද? දරුවේ සියදී නසාගත්තා නම් ඒ අම්මා තාත්තා ලෝකෙට මූණ දෙන්නේ කොහොමද? වචන හඬ වෙන්නේ නැද්ද? අනිකෝ ඒ සියදී නසා ගන්න ගන්න උත්සාහය වැරදුනොත් එහෙම තමන් ආපහු මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. ඒ එහෙම සිදුවීම් මේ ඕනතරම් තියෙන පින්නන්නේ දැන් මට මතකයි පහුගිය කාලේදී මේ අපි හදිසියෙම රෝහල්ගත වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවක මේ පිරිමි කෙනෙක් එනවා සීදී විනාශා ගැනීමට උත්සාහ කරලා තැත් කරලා. එතකොට තරුණියන්ට මේ වාට්ටුව පුරාවටම ඉන්නවා තරුණියන් මේ සීදී විනාශා ගන්න තැත් කරලා නමුත් ජීවිතය බේරිලා යම් විදිහකින් පෙති පාවිච්චි කරලා එහෙම නැත්නම් යම් යම් විවිධ ක්‍රමෝපායන් මේ හොයාගෙන යයි උත්සාහ කරනවා මේ සීදී විනාශා ගන්න. නමුත් ජීවිතය රැකිලා තියෙනවා. නමුත් අර දෙමාපියෝ දැඩිසේ ඒ අවස්ථාවේදී හෙද මණ්ඩලය ඒත් එක්කම වෛද්‍යවරුන් ඒතරම් ලොකු තැකීමකට ලක් කරන්නේ මේ මේ රෝගියන් පවා. ඒ රෝගීන් උපා පැත්තකට දාලා ඔහේ තියාගෙන ඉන්නවා මේ වැඩිය මේ අය ගැන සැලකිල්ලක් දක්වන්නේත් නැහැ පින්නත් නැනහස. රෝහලක හෙදසේ බොහොම කරුණාවක් තියෙනවා. එහෙමයි. නමුත් සියදී නසා ගන්න උත්සාහයක් ගත්ත කෙනෙක් රෝහල් ගත කරාම පස්සේ කාහත් චවුරු නැති මිනිස්සෙක් වගේ අර වමන යන්න බෙහෙත් දීලා කාණුවක් ගාව දාලා තියනවානේ. එහෙමයි. එතකොට ඒ ලෙඩා ඉන්න පැත්තේ ඒ අර දිව්ව වහවල සැරින්ද ඒ පැත්තට කවුරුත් යන්නේ නැහැ. අඩුම ගානේ අම්මෙක් යන්නේ නැහැ. ළමයා වහ බිලන. අම්මා වහබිලා ළමයෙකුට යන්න බෑ ටිරේෂා. පැත්තේ ඉන්න බෑ. අමාරුයි. එතකොට ආසියේදී නසා ගන්න උත්සාහ ගත්ත කෙනෙක් විවාහ කරගන්න කවුද කැමති වෙන්නේ? මේ එහෙම ඒවට සමාව දෙන්න කවුද කැමති වෙන්නේ? ආයෙත් දැන් හිතනවානේ මෙයා මයිත් එක්ක ඉඳලා පොඩි දෙයකටත් කලබලලා සීදිනසා ගත්තොත් එහෙම. කලබල වෙන්න පුළුවන් නේ. එහිඳ දැනටත් හිතලා තියෙන්න පුළුවන් කාට හරි. අනේ සීදිනසා ගන්න එපා. මෙලෝ හානිය ගැන හිතලම සියදී නසා ගන්න එපා. ජීවිතයට ආදරය කරන්න. මේ ලෝකෙට ආදරය කරනකොට තමන් තමන්ට ආදරය කරන්න ඕනේ. තමන්ට ආදරය කරන ලෝකෙට ආදරය කරනවා. තමන් ගාව වතුර තිබුණේ අනුන්ට බෙදන්නත් පුළුවන්. නේ? ඒ හින්දා. අන් කිතන දැන් ගිනි තියාගත්තා කියලා. බැරි වෙලාවක් මැරුන් නැත්තම් විරූපී ශරීරයක මුළු ජීවිතේම ගෙවන්න බෑ. විරූපී ශරීරයක. හින්දා අනික මේ සේදී නසා ගන්න උත්සාහ කළා වහ බීලා හරි බේතක් බීලා හරි රෝහල්ගත කරපු බේරන්න හදන අය කෑ ගන්නේ මාව බේරා ගන්න බේරා ගන්න කියලා. මාරාන්තික වේදනාව කියන්නේ ලේසි පස්සු ගන්න නෙවෙයි. අනික අපි සීදී නසා ගත්තොත් වෙන බරපතල මනතුර තමයි මේක සංසාරයේ පුරුද්දක් බවට පත් වෙනවා. එහෙනම් කාට හරි කෙනෙකුට මේ ජීවිතයේ සීදී නසා ගන්න හිතෙන්නේ යම් කිසි සංසාරික බලපෑමක් වෙන්න පුළුවන්. පුරුද්දක් බවට පත් වෙච්ච එකක් වෙන්න පුළුවන්. එහෙනම් ඒ පුරුද්ද මේ ජීවිතේ කඩන්න ඕන. කඩන්න හිතට හයිය ගන්න අමාරු නම් කල්යාණ මිත්‍රාශ්‍රීට වෙලා බණ අහන්න ඕන. ධර්මය කියන්නේ හරි විශ්මිත එක. හිතට හයි එනවා. බණ අහද්දි බණ අහද්දි ජීවිතේ වටිනාකම දැනෙනවා. ත්‍රිරේෂ්ඨ ආත්මේ සංසාරي ගෙවාගෙන එද්දි හැමදාම මේ වගේ මිනිස්සුන් නැහැ. හැමදාම මේ වගේ ඇඳලා පැළඳලා හිටියේ නැහැ. මේ වගේ රැකිරක්ෂා කර කර හිටියේ නැහැ. අපි මේ කපුට වවුල වගේ අහස ඉගිල්ලා ගිය වාර අනන්තයි සංසාරේ. සර්පියෝ ගැරන්ඩියෝ වෙලා මේ කුණු ගොඩවල් ලස්සේ හිටපු වාර අනන්තයි මේ සංසාරේ. ගාවට උකුණු මකුණු වෙලා මෙරි මෙරි ගිය වාර අනන්තයි මේ සංසාරේ. මෙසි මදුර වෙලා මෙරි මෙරි ගිය වාර අනන්තයි මේ සංසාරේ. പ്രേත ලෝකේ ගිහිල්ලා සොටු කෙල සෙම සරව කකා හිටපු වාර අනන්තයි මේ සංසාරේ. නිරේ ගිහිල්ලා කෝටි ගණන් අවුරුදු දුක් විඳ වාර ගන්න අනන්තයි මේ සංසාරේ. එහෙම සංසාරයේ ගෙවාගෙන ආව අපි තමයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මනුස්ස ජීවිතේ මේ පුංචි ප්‍රශ්නයක් අපි ඉවසමු. ඉවසමු. මේ තැන වරද්දගෙන පරලෝ දුකේ වැටුණු මම පොඩි සිද්ධියක් කියන්න. ඔය දැන්ට අවුරුදු 10කට 12කට විතර ඉස්සර ගෑනු ළමයෙකුට පෙරේතියක් වෙහනවා. මං ඇස් දෙකට දැක්ක පෙරේතියක් වෙහනවා. මේ පෙරේති කතා කරනවා. එතකොට එයාගේ පරණ විස්තරේ මේ පෙරේති වෙහිලා ඒ ගෑනු ළමයාගේ කටින් කියවෙනවා. ඒ පෙරේතිගේ විස්තරේ කියවෙනවා. එතකොට එයා කියනවා මම මීට කලින් මැනික් බිස්නස් කරපු කෙනෙක් දුවෙක් කිව්වා. මගේ සම්බන්ධතාවයක් තිබ්බකෝ තේවත්තක වැඩ කරපු තරුණ ළමයෙක් එක්ක. එතකොට මගේ තාත්තා ඒ සම්බන්ධයට විරුද්ධ වුණා කිව්වා. මගේ තාත්තා ඒ තරුණ ළමයා පිරිමි ළමයා මැරුවා කිව්වා. එතකොට එයා මැරුවා කියන ආරංචි හැම දැන් මැරිලානේ. ඊට පස්සේ මේ හිතට ලාමක සිතුවිල්ලක් එනවා ටිරේෂා එක බොළඳයි. ඒක ඒකට වටිනාකමක් දෙන්න හොඳ නෑ. අපි පරලෝකෙදී හම්බෙමු කියලා එනවා. එහෙමයි. එයා මගේ වෙන් කරා මමද මැරෙනවා ඔය පරලෝකෙදී හම්බෙන්න. එහෙම හම්බෙන්න බෑ ටීරේෂා. එහෙම හම්බෙන්න. එහෙම අපිට ඕන විදිහට ගෙවාගෙන යන සංසාරික නෙවෙයි අපි ඉන්නේ. අපේ වශයෙන් තියාගන්න බෑ මේ සංසාරේ. මේ ගමන. මේ ගෑන් ළමයා මොකද කරේ? හරි තාත්තා යා මගෙන් වෙන් කරා යා මැරුවා. මම පරලෝකෙදී හම්බෙන්නම් කියලා වහපිව්වා. මෙයක් මැරුණා. මැරිලා මෙයා පෙරේතියක් වෙලා. දැන් අර පිරිවිලමේ හොය හොයා හොය හොයා හොය හොයා යනවා. නර මේ පෙරේති වෙහෙන ගෑනු ළමයෙක් කියනවා ඉදිව කියනවා. මම හෙව්වා. කාලයක් හෙව්වා. පෙරේත ලෝකෙ පුරාම හෙව්වා. සෙම සොට්ටු සරව කණායේ ගාවට ගිහින් ගිහින් හෙව්වා. එයා ඉන්නවද? එයා ඉන්නවද? එයා ඉන්නවද කියලා හෙව්වා. එයා මට හම්බ වුණා කිව්වා. දැන් එයා මට හම්බ වුණා කිව්වා. ඊට පස්සේ එතනේ කතා කරන එක්කෙනෙක් කිව්වා දැන් කවුද එයා කියලා. එතකොට කියනවා ටීරේෂා දැකලා තියෙද මේ පූසෝ කරවල කෑල්ලක් දුන්නාම ඉව කරන හැටි. එහෙම. නාහි පුංචි කරලා. ආන් ඒවා ගිව කරා මේ ගෑල් ළමයා. ඉව කරලා කියනවා නායි පුංචි කරලා එයාගේ සුවඳ මට එනවා. එයාගේ සුවඳ මට එනවා. මං දැන් එයා පස්සේ යනවා. එයා කනාට බල්ලෙක් කිව්වා. සංසාරික හැටි. සංසාරික හැටි. එයා දැන් කනාට බල්ලෙක් කිව්වා. එයාගේ සුවඳ මට එනවා කිව්වා. අර කුණු ගඳ හමන බල්ලා. ඕම් බලන්න සියදී නසා ගන්නවා පරලෝක දික්කෙන්නම් කියලා. අනේ ඒ මෝඩ වැඩේ කවදාවත් කරන්න හොඳ නැහැ. පරලෝ මහා ගණන්දකාරයක් තියෙන සියදී නසා ගන්න අයගේ. මට ධර්මදේශනයේදී මේ ළඟදි විස්තරයක් අහන්න හම්බුණා. ඔහොම පින්වතුන් ඉවලා මෙරිලලු. කන්දෙන් පහලට පැනලා මේ ඉවලා මෙරිලා. මෙරිලා මේ දෙන්න පෙරේත ලෝකෙ ඉපදිලා මේ පෙරේතයයි පෙරේතී දෙන්න කන්ද බහිනවලු කන්ද නගිනවලු කන්ද බහිනවා බහිනකොට මේ දෙනා කුඩු වෙනවා. ඇයි කන්දින් පැනලා නිමරුම්? එහෙම. කුඩු වෙලා ආයෙ කුඩු ටික කර්මාණු රූප හැදෙනවා ප්‍රේත ශරීරේ ආයෙ කන්ද නගිනවා. ආයෙ කන්ද බහිනවා කන්ද. ඕක කල්ප ගාණක් කරන්න වෙයි. අවුරුදු කෝටි ගාණක් කරන්න වෙයි. ඒ හින්දා මේ ජීවිතේන පුංචි පුංචි ප්‍රශ්නවලදී Tamanට කලාතුරකින් ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ වනස ගන්න හොඳ නැහැ. කාලෙකින් පස්සේ ලැබිච්ච මේ මනුස්ස ජීවිතයට අපි ආදරය කරන්න ඕනා. ආදරය කරන්න ඕනේ. මේ ජීවිතේ බලන්න මේ ජීවිතේ බොහොම පොඩ්ඩයි අපිට අවශ්‍ය තියෙන්නේ. වෙන ප්‍රශ්න ඉවසලා හිටියොත් පරලෝ ජීවිතේ මෙච්චර අගාධයකට වෙටෙන්නේ නැහැ. එහෙමයි පිනවත් මනස මේ දැන් ওই කාරණාවත් එක්කම මේ ඉදිරියට කතා කරගෙන යමු පිනවත් මනස දැන් කෙනෙක්ට අපි හිතමු කාන්තාවකට හිතෙනවා තමන්ගේ ජීවිතය දැන් තොර කරගන්නට ඕන තමන්ට දැන් ජීවත් වුණා ඇති තමන්ට තියෙන එකම විසඳුම තමයි තමන්ගේ ජීවිතේ නැති කරගන්න එක සියදි විනාශා ගන්න එක කියලා කෙනෙක්ට හිතුනොත් කොහොමද මේ ධර්ම කාරණා සිහිපත් කරගනිමින් මේ කාරණාවෙන් ඈත් වෙලා කොහොමද කටයුතු කරන්නේ ධර්මානුකූල උපදේශක් පින්නත් මෑණින් වහන්සේ අපි එයාට දෙන්නට ඕන රජ්ජු මාලසීකරම් රජ්ජු මාලසීකරම් ආ ගෙදරක අම්මෙක්ගේ කුසින් ඉපදුනා අම්මා 16 ප්‍රවේණි 16. ඒ කියන්නේ પરම්පරාවෙන් 16. එතකොට දුවක් 16. එහෙමයි. දැන් අර ස්වාමීදීනි ගහනවා ගහනවා ගහනවා වද දෙනවා. ඉතින් එක ටිකට වද දෙනකොට මෙයාගේ කොණ්ඩෙන් ඇදගෙන යනවා. මෙයා හිතුව ගෑල්ලාමයි කොණ්ඩේට ආසයි. එහෙමයි. ඉතින් ගෑල්ලාමයි කොණ්ඩේ කපනවා කියන ලොකු දුකක් විඳලා තියෙනවා. කොණ්ඩේ කපලා දානවා කියලා හිතුවා. ඊට පස්සේ බෙල්ලට මාලයක් මේ ලණුවක් ගැට ගහලා ඒ ලණුව ඇදගෙන යනවා. එහෙනම් රජ්ජු මාලා කිව්වා. සාමාන්‍යයෙන් ජීවිතේ නසා ගන්න හිතෙන්නේ උපරිම දුකක් විඳහමනේ. එහෙමයි. කැලේට ගියා. කැලේට ගිහිල්ලා ගහේ ගැටේ ගහලා තොණ්ඩුව ගැට ගහගෙන ඒක තමන්ගේ බෙල්ලට දාගන්න හදනකොට එනවා රජ්ජුමාලා කියලා කතා කරනවා. මේ ලෝකේ තියෙන කරුණාවන්තම ඇස් දෙක ඇදියා බලා හිටියා. මේ ලෝකයේ තියෙන කරුණාවන්තම හඬින් ඇයට කතා කරා. ඒ වෙලාවේ ළඟට ආවා බණපද ඇහුවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරා සෝතාපන්නයි. මේ වෙනකොට ටිරේෂා ඉහළ දෙව්ලොවේ නැටුමින් ගැවෙමින් සතුටු වෙවි. ලස්සන ආභරණ පළඳගෙන කොච්චරද කියලා කියන්නේ මේ ඔළුවේ තියෙන ගහලා තියෙන මල් කල් මේ විස්තර තියෙනවා මේ බුද්ධ දේශනාවේ. මුගලන් මහරහතන් වහන්සේට දකින්නත් හම් වෙනවා මේ දේවගණ මල් කලඹවල් වල මෙහිම මේ අතට හුලඟට යන සිලින් කියලා සද්දයක් එනවලු. මේ පැත්තට වෙනකොට තවත් සද්දයක් එනවලු. හරියට පංචාංගික තූර්යනාදික සද්ද එනවලු. මෙයාගේ මේ ආභරණ වල සද්ද. ලස්සනට නටනවලු. මුගලන් මහරහතන් වහන්සේ අහනවා කවුද කියලා. කියන මම අර බිල්දිවැල දාගන්න ගිය රජුමාලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ දහම් පදහලා දැන් මේ වගේ සතුටින් ඉන්නවා කියනවා. නැටුම් ගැයුමින් සතුට වෙවි දැන් මං ඉන්නවා කියනවා. මම මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියනවා. එහින්ද මේ ලැබිච්ච වෙලාවේ අපි මේ පුංචි කාරණයක් මුල් කරගෙන කඩා වැටුනොත් ඒ කඩා වැටිල්ල මුල් කරගෙන තමන්ගේ ජීවිතයට හානි කරගන්නවා කියලා සිතවිල්ලක් තීරණයක් ගත්තොත් ඒ තරම් අපරාධයක් තවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් අහලා මේකට ඔරොත්තු දෙන්න පුළුවන් හිතක් හදාගන්න තමන්ට අවස්ථාව තියනවා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අහලා ධෛර්යමත් හිතක් හදාගෙන මේ හැම දෙයකටමත් මුණ දීලා මෙලොව ජීවිතයක් පරලොව ජීවිතයක් දෙකම හරි ගස්ස ගන්න අවස්ථාව Tamanට තියනවා වෙන්න පුළුවන්. හින්දා ඉක්මන් වෙන්න හොඳ නැහැ. කාට හරි විරුද්ධ වෙන්න. කාට හරි කියලා කියන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට විරුද්ධ වෙන්න. පිළිසරණ සැලසෙනවා. පිළිසරණ සැලසෙනවා. ආවේගශීලී වෙලා ඒ මොහොතේ දිවිනසා ගන්නවා කියන්නේ Taman Tamanට ලොකු විපත කරගත්තා වගේ. මනස ජීවිතේ ලැබිච්ච වෙලාවේ කෙනෙක්ට තව තවත් හිතෙනවා නම් මේ කතාවත් අහලා සීදී විනාසා ගන්න මම හිතනවා ඒ කෙනාට යම් දෙයක් මේ පුංචි දෙයක්වත් අවබෝධ කරගන්න වැටහීමක් අවබෝධයක් නැහැ කියලා. මොකද මේ තරම් හොඳට පින්නත් මැනිනොන්ස් අපිට බොහොම හොඳින් පහදා දුන්නා මේ මනුෂ්‍ය ආත්ම භවයේ තියෙන දුර්වලතාවය, දුර්වල භාවය, එහෙම දුර්වල ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භවය තුළ අපි කොහොමද කටයුතු කරන්න ඕන? ඇයි අපි මේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් අපේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ? සසරට මේ දේවල් අරගෙන ගියොත් අපි කොයිතරම්නම් අමාරුවක වැටෙනවද මේ සියල්ලක්ම අපිට පින්වත් මෑණියන් වහන්සේ බොහොම හොඳින් පහදා දුන්නා ඉතින් අද දවසේදී මේ ලැබිච්ච කාල වේලාවත් කෙමින් කෙමින් ගත වෙමින් තියෙන මේ නිසාවෙන් හිතුව ඔබ යොමු කරපු ප්‍රශ්නවලට අපි අද දවසේදීත් විසඳුම් දෙන්නට හිතුව ඒ නිසාවෙන් දැන් සූදානම් වෙන්නේ පින්වත් මෑණියන් වහන්සේ අපි මේ අපිට ගැටළු යොමු කරපු තරුණියන්ට විසඳුම් ලබා දෙන්නට මුලින්ම තොරගත පින්වත් මෑණියන් වහන්සේ මේ මේකේ තියෙන්නේ සැකයක් පිළිබඳව දීර්ඝ ලිපියක් මේ ලිපිය. සැකයක් පිළිබඳව තමයි වැඩිදුර තොරතුරු දීලා තියෙන්නේ. මම රැකියාවක නිරත වෙන අවුරුදු 24ක තරුණියක්. මම වැඩ කරන ආයතනයේ පෞද්ගලික ආයතනයක්. එතන පිරිමි කාන්තා හැමෝම එකට වැඩ කරනවා. ඒත් මෑණියනි මගේ පෙම්වතා නිතරම මාව සැක කරනවා. මම එයට කුමක් කරන්නද? හැබැයි මම වචනකින්වත් හිතින්වත් වෙනත් කෙනෙකු කෙරෙහි කිසිම විදිහකින් හිතන්නේවත් නැහැ කියලා තමයි සඳහන් කරලා තින්නේ. ඔහුට ආදරය කරනවා ගොඩාක් ආදරය කරනවා. නමුත් මම වෙන කෙනෙක් ගැන හිතන්නේ නැහැ. ඒත් නිතරම ඔහු මාව සැක කරනවා. අපි තවමත් විවාහ වෙලත් නැහැ. ඉතින් අනාගතය ගැනත් ලොකු බයක් ඇති වෙනවා. ඔහු ඒ විදිහට සැක කරන්නේ ඇයි කියලත් මට ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කිසි වරදක් නැතුව සැකයකට භාජන වෙනවා කියන එක ඇත්තටම ලොකු පීඩාවක්. ඒ දුවගේ හිතට ලොකු පීඩාවක් ඇති. මොකද විවාහයට පෙර ආතුව මෙහෙම සැක කරනවා නම් විවාහ වුණායින් පස්සේ අනිවාර්යයෙන්ම නේ සැකේ වැඩි වෙන එක. සැකේ වැඩි මොකද? ඒ තම තව තවත් තමන්ගේ ග්‍රහණයනේ. නේ? ඒ හින්දා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපිට සම්පූර්ණයෙන් කෙනෙක් හදන්න පුළුවන් වේද බැරි වේද කියලා කියන්නම් අමාරුයි. පිනත් තිබ්බොත් මේ සුවපහසු සැලසේ. සමහර දුවලා මේකට කරන දේ එයාලා හිමි සීරුවේ අර පුතා එක්කගෙන අසපොල්ට යනවා. ධර්මය අහන්න අවස්ථාව දෙනවා. ධර්මය අහන්න අවස්ථාව දෙනවා. එතකොට ඒ ධර්මයේ තුල ලස්සනට සීල ගැන කියා දෙනවා. මේක මං හිතන්නේ මේ වර්තමානයේ මේ බහුලව දුසිල්වත් අය ඉන්න ලෝකෙට මේ කියන කතාව තේරෙයිද කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි මේ ධර්මානුකූල පරිසරයක ඉන්න කෙනෙකුට මේක හොඳට තේරෙයි. ධර්මය අහන්න අවස්ථාව ලබා දෙනවා. පිරිසිදු සිල්පද ගැන කියා දෙනකොට ඊට පස්සේ මෙයා ටිකෙන් ටිකට සීලයට ආස කරනවා. සීලයට ආස කරනවා. ඊට පස්සේ මේ දෙන්න අතරේ විශ්වාසය තියෙන්නේ දෙන්න අතර විශ්වාසය නෙවෙයි. දෙන්න අතර කොහොම විශ්වාස මේ හිත කොහොම විශ්වාස කරන්නේ? එහෙම. නේ? විශ්වාසය සීලෙන් ගොඩනගෙන්න ගන්නවා. සීලෙන් ගොඩනගෙන්න ගන්නවා. එහෙම සීලෙන් විශ්වාසය ඇතුණෙන් පස්සේ කොච්චර වුණත් සැකැති වෙන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ සීලයක් නැති තැන තියෙන විශ්වාසයේ දීර්ඝ කාලින පැවැත්මක් නැත. එහෙමයි. එහෙනම් මනස යම් විදියකින් මේ කර්මානුරූපීව මෙහෙම දේවල් සිදු වෙන්න පුළුවන්. කර්මානුරූපව සැකයට භාජනය වෙන්න පුළුවන්. තමන් වැරදි කාම මිත්‍යාචාරය ඉදලා තිරන සංසාරේ ආදරේ හිතුව පරිද්දෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සැකයට निराපරාධය තමන් භාජනය වෙනවා වෙන්න පුළුවන්. තමන් තමන්ගේ අතින් පෞල් බිඳවිලා තිරන මේ සංසාරේ. තමන්ට කොච්චර තමන් පිරිසුදු ඉන්න හැදුවත් අභූතයෙන් චෝදනා අහන්න වෙන්න. ඒ කියන්නේ සැමියාගෙන් අහන්න වෙන්න පුළුවන්. සැමියා කියන්න පුළුවන් ඔයා වැරදි පාරේ යනවා. ඔයාට වෙන අය ඉන්නවා. ඔයා රැවිලා ආවි. ඔයා වැරදියක් කරා. නිකන් නිස්කාරණේ වෙනුම් අහන්න සිද්ධ වෙනවා. සංසාරයේ තමන් බොරු කියලා තියෙනවා නම් අනිත් අය රවට්ටලා තියෙනවා නම් තමන්ට මේවා ආපහු වෙනවා. ඒතර කර්මානුරූප දෙයක් නම් ටිරේෂා ඉවසන්න වෙනවා. ගොඩාක් ඉවසන්න වෙනවා. පිළියමක් හැටියට කරලා බලන්න තියෙන එකම දේ තමයි දෙන්නට දෙන කොහොම හරි ධර්මයට ලං වෙලා සීල ගැන ආසාවෙන් දෙන්නට දෙන්න සිල් රකින්න පුරුදු වෙනවා. දෙන්නට දෙන්න. මේ බුද්ධ දේශනාවේ තියෙනවා එක තැනක නකුල මාතා නකුල පිතා කියලා දෙන්නෙක් ගැන ඒ නකුල පිතා අසනීප වෙලා මැරෙන්න යනකොට මරණාසන්න මොහොතේ නකුල මාතාව කියනවා ඔයා හිතන්න එපා ඔයාගේ මරණින් පස්සේ මම තවත් කෙනෙක් තෝරාගෙන තනියෙන් ජීවත් වෙන්න මට බෑ කියලා. තවත් කෙනෙකුට ලං වෙලා තවත් කෙනෙක් තෝරාගෙන අලුතෙන් ජීවිතයක් පටන් ගනී කියලා ඔයා හිතන්න එපා. එහෙම අපේක්ෂාවක් තියාගන්න එපා. එහෙම අපේක්ෂාවක් තියාගෙන මැරෙන එක බුදුරජාණන් වහන්සේ ගැරහුවා ඒක දුකක්. ඔයාගේ මගේ බ්‍රහ්මචාරී සීල ගැන අපි දෙන්නගේ බ්‍රහ්මචාරී සීල ගැන අපි දෙන්න දන්නවා. මට කොච්චර විශ්වාසයක්ද කියලා. මැරුණයින් පස්සේවත් තව කෙනෙක් දිහා බලන්නේ නැහැ කියලා විශ්වාසයි. සීලේ සිල්වත් වෙනවා කියන්නේ දෙන්නේ ඒ තරම් දෙයක් නෑ මේ ජීවිතයේ සැනසෙල්ලේ ඉන්න. ඒ තරම් දෙයක් නෑ. හොඳයි පින්වත් මෑණියන් වහන්සේ මම විශ්වාස කරනවා මේ ගැටලු යොමු කරපු ඔබට විසඳුමක් ලැබෙන්නට ඇති කියලා. තවත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා පින්වත් මෑණියන්ස. මේ ගැටලු යොමු වෙලා තියෙන මම හිතන්නේ පහුගිය කාලෙත් අපි වැඩසටහනක් පවා කළා විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන තරුණිය පිළිබඳව. මේ ගැටලු යොමු වෙලා තියෙන විශ්වවිද්‍යාලය තුල ඉන්න තරුණියකගෙන් මම විශ්වවිද්‍යාලය තුල ඉන්න තරුණියක් මම කුමරි බඹසර සීලය රැකගෙන කටයුතු කරනවා. නමුත් බොහෝ දෙනෙක් මට විහිළු කරනවා. මට ලැබුණු රැග් එකත් හරිම කටුකයි. තාඩන පීඩන වලට මම ගොඩාක් ලක් වුණා. මේ නිසා දැන් විශ්වවිද්‍යාල ජීවිතයම මට එපා වෙලා තියෙනවා. රැකියාවක් හොයාගෙන කරන්න හිතෙනවා. ඒත් මගේ පවුල ගොඩාක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින පවුලක්. ඉතින් ඒ නිසා මට ඒ අයගේ බලාපොරොත්තු අතහැරලා විශ්වවිද්‍යාල ගමන නවත්තන්න හැකියාවකුත් නැහැ. නමුත් මට ජීවිතයත් ලොකු කලකිරීමකට ලක් වෙලා තිනවා. ඇයි මේ අය මේ තරමටම සීලය ගරහන්නේ කියන කාරණාවත් එක්ක මේ විදිහට දීර්ඝ ලිපියක් යොමු කරලා දෙනවා. පින්වත් මෑණිවහන්ස. ඇයත් කියනවා මේ ජීවිතය එපා වෙලා තිනවා. විශ්වවිද්‍යාල ජීවිතයත් දැන් නවත්තන්න හිතනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ධර්මයේ තුල හිටපු කෙනෙක් පාටයි. එහෙමයි. ධර්මයේ තුල හිටපු සංවර ලැජ්ජාපය හැදිච්ච ළමයෙකුට ඔය වගේ පරිසරයක් අමාරුයි. රැග්ගික පවා අද කාලේ සදාචාර සම්පන්න නැහැ. ඒකට සමහර වෙලාවට ගෑනුයි ඒ දුවලගෙන් මුවින් ගණ්ඩ හදන වචන සමහරලාට ඒ දුවලා ඒ වචනේ තේරුමවත් දන්නේ නැහැ. ඒ තරම් නීචයි. ඒව අහද්දි හිතෙනවා නංගිගේ කටින් ඔවගේ වචනයක් ගන්න අයියා කැමතිද? දුවගේ කටින් ඔවගේ වචනයක් ගන්න තාත්තා කැමතිද? එයි මෙච්චර උගත් කියන සමාජයේ මෙච්චර නිඳිත වැඩ කරන්න කියලා. එතකොට ඒ දුවට තියෙන සතුටු වෙන්න. මේ වගේ නීච සමාජයක අද වගේ කාලෙක අනේ මට මැනිකක් වගේ බොරළු ගොඩේ මැනිකක් වගේ මේ ධර්මයත් එක්ක ඉඳ ලැබුණා කියලා හිතට හයිය ගන්න ඕනා. කඩා වැටෙන්න හොඳ නැහැ. කුමරි බඹසාර ආරක්ෂා කරනවා කියන්නේ විශ්වවිද්‍යාල පරිසරයක ගොඩාක් අමාරු එකක්. විශේෂයෙන් මේ කෙලවරක් නැති සාද තියෙනවා. චිත්‍රපටිය අපහම බලන්න යන්නේ නැත්නම් ඊතර ප්‍රශ්න ඇති වෙනවා. ඊගාවට ඒවට එකතු වෙන්නේ නැත්නම් පුදුම විදිහට කොන් වෙනවා. වචන අහගන්න සිද්ධ වෙනවා. එතකොට Taman ධර්මයේ අහන්න ගිය පිළිවෙලට ධර්මයේ අහන්න යන්න බෑ සුදු ඇඳගෙන කොහෙද යන්නේ කියලා අහනවා. අනන්‍යතාවයේ ඇඟවොත් එම සෑහෙන්න කොන් වෙනවා. දවසක් පුතෙක් එයා මේ අසපුවේ බනහන්න යනවා කියලා අඟෝලා මේ දරුවා බනහලා ආපහු මේ හොස්ටල් එකට එනකොට ඉස්සරහා තියනවලු හොස්ටල් එකේ වතුර බේසමක් තියලා. එතන ලීමි පාපින්ට රෙද්දක් තියලා තිබ්බලු. එතන ඉඳලා පාවඩයක් කියලා තිබ්බලු. ඊළඟට පාඩම් කරන මේසේ මේසෙට සුදු රෙද්දක් කියලා පුටුවට සුදු රෙද්දක් කියලා තිබ්බලු පව් කරගන්නවා. ඒ හින්දා හොඳම දේ තමයි තමන් මේ ධර්ම හැසිරෙනවා කියලා මේක ඇත්තට අඟවන්න හොඳ නැහැ. අඟවන්න හොඳ නැහැ. මොකද දේශනාවේ තියෙනවා ශ්‍රද්ධාව නැති අයත් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරන්න ගියොත් ඒක දුක් කතාවක්. සීලයක් නැති අයත් එක්ක සීල්වත් බව කතා කරන්න ගියොත් ඒක දුක් කතාවක්. එතකොට ඒ ප්‍රඥාව නැති ඇත්ත එක ප්‍රඥාව ගැන අපි කතා කරන්න කිව්වොත් මේ ධර්මයේ ජීවිත යථාර්ථය ගැන සංසාරය ගැන කතා කරන්න ගියොත් ඒක ඇල පිළිගන්නේ නැහැ. එතන එතන අර්බුදයක්. අර්බුදයක් ඇති වෙච්ච පරිසරයක Tamanට සුවසේ ඉන්න බෑ. වචන අහන්න සිද්ධ වෙනවා හාසිට ලක් වෙනවා. අඟවන්නේ නැතුව හිටියොත් අපි දන්නවා සමහර දුවලා පාට ඇඳුම් ඇඳගෙන හොස්ටල් එකෙන් එළියට ගිහිල්ලා සුදු වැඳුම් ඇඳගෙන සුබට යනවා. අඟවන්නේ නැතුව හිටියොත් යම් තාක් දුරට විසඳුමක් හම්බ වෙයි. හැබැයි පරිසරයේ කොහොම වුණත් තමන්ගේ ගෞරවනීය කුඹරි බඹසර ආරක්ෂා කරගෙන වගකීම තමන් ගන්න ඕනේ. විශ්වවිද්‍යාලයෙන් අයින් වෙනවා කියන එක විසඳුමක් නෙවෙයි. මොකද රැකියාවකට ගියත් ওই පරිසරයමයි. මේ සමාජෙ කොතෙන්ට ගියත් ওই පරිසරයමයි. ඒතර ධර්මානුකූලව කෙනෙකුට ඉන්න අද කාලේ තියෙන අධාර්මික පරිසරය තුර අමාරුයි. ඒ දුෂ්කරතාවය දැනගෙන ඉන්න ඕනේ. අස්සෙනවා කියන විසඳුමක් නෙවෙයි. මේ හැම දෙයකටම ඔරොත්තු දීලා ඉගෙන ගන්න. hinaවට ලක් වෙන්නේ Tamange අනන්‍යතාවය ඇඟුණොත්. බණ කියන්න යන්න එපා යලත් එක්ක. දහම්පද කතා කරන්න යන්න එපා. සමහරට කියන්න පරිසරයක් එයි. ආවෙන් පස්සේ කියන්න. එතකන් නිහඬව රහසේ නෑ මං හිම නෙවෙයි වගේ. පාඩුවේ මේ ධර්ම පුරුදු කරන්න. පාඩුවේ හොඳයි මං හිතන්නේ මේ ඇයටත් විසඳුමක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. තමන්ගේ ජීවිතේට මෙහෙම ප්‍රශ්නයක් ආවහම විසඳුමක් බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් අපිට මේ විදිහට ලිපි යොමු කරනවා. ඉතින් ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නට ඇති කියලා. තමන්ගේ ජීවිතේට හොඳම වටිනාම පිරිතුර ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ කල්යාණ මිත්‍ර පින්වත් මෑණියන් වහන්සේලා අපට නිරන්තරයෙන්ම දෙන මේ ධර්මානුකූල අවවාද උපදෙස් අපේ ජීවිතයට ගලපා ගැනීම තුළ ඇත්තටම අපේ ජීවිතේ නිවැරදි මාවතකට යොමු කරගන්නවා කියන කාරණාව ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. නිරන්තරයෙන්ම මේ ධර්ම කාරණා පුරුදු පුහුණු කිරීම තුළින්ම අපේ ජීවිතය යහපතට තවත් අයගේ ජීවිතය යහපත් කරවන්නට අපිට හොඳ චරිතයක් විදිහට චරිතවත් චරිතයක් විදිහට මේ සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ තුළ තමයි ලොකුම වටිනාකම තියෙන්නේ. ඉතින් අද දවසේදීත් ධම්සරණී සදහම් පිළිසඳර නිමා කරන්නට අපිට කාල වේලාව වෙවිත් තියෙනවා. නිමා කරන්නට මත්තෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කර අපේ පින්වත් මෑණියන් වහන්සේට පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. අද දවසේදීත් ඇවිල්ලා බොහෝ දිනෙක හිතසුව පිණිස මේ ධර්ම කරණ අපට දේශනා කරා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ මේ ගෞතම බුදුසසුන තුළදීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ සියලුම පින් එකසේ උපකාරී වේවා එකසේ අනුමෝදන් වේවා කියලා. නම්සන්නී සදහම් පිළිසඳර නිමාවටපත් කරන්නට සෝදානම් වුණත් ඔබට සුපුරුදු විදිහට මතක් කරනවා ඔබේ ගැටලු අදහස් යෝජනා මේ සියල්ලක්ම අපට යොමු කරන්නට හැකියාවක් තියෙනවා. සුපුරුදු ලිපිණය ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. එසේනම් ඔය ලිපිණිය ඔස්සේ ඔබේ ලිපි අපට යොමු කරන්න. අද දවසට අපි ධම්සරණී සදහම් පිළිසඳර තුළින් සමුගන්නවා. සමුගන්ට මත්තෙන් මතක් කරන්නම් ඔබට මේ ලැබිච්ච දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භවය තුළ යහපත් විදිහට අපි ජීවත් වෙමු. එසේනම් අද දවසට අපි සමුගන්නවා ඔබ සිළු දිනාටම යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින්. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.